ගුවන් විදුලි රංග මඩලය. කැත්ලීන් ජයවර්ධන රචනා කළ නාට්‍යය. රංගපෑන් රංගවීරසිංහ, හිලේරියන් පෙරේරා, ලාල් සරත් කුමාර, නීලිකා මද්දුම. නාද සංකලනය මලින් ප්‍රදේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. උසාවියට හදවත කොහෙද යන්න ඕනේ? මේ මේක මීටර් ටැක්සියක්ද? ඔව් මිස්. මේ තියෙන්නේ මීටරේ. මේ වැලිකඩට කීයක් වගේ වැටෙයිද? ආ වැලිකඩ නම් ඉතින් මේ ළඟනේ. නාවල ඉඳන් වැලිකඩට රුපියල් 50කින් ෂේප් වෙන්න පුළුවන් මිස්. ආ එහෙමද? මේ හරි. යන් එන. ආ නගින්න. මේ මේ වැලිකඩ කොහෙටද මිස්? වැලිකඩ හිරගෙදර. ඔව් මේ වැලිකඩ හිරගෙදර තියෙන ඉතින් මේ පොරැල්ලටත් එහානේ. මන් දන්නේ. වැලිකඩ හිරගෙදර කියලානේ කියන්නේ. හරි මිස් යන්. පිරිකර හිර ගෙදරට යන්නේ ඇයි කියලා අහන්න පුළුවනේ. කවුරු බලන්නද යන්නේ කියලා අහන්න බෑ. අ මේ මේ මිස් පළවෙනි වතාවට වෙන්නේ තියන්නේ. ඔව්. එයා හිරේ වැටුණටම පස්සේ මම යන්නේ. එයා කිව්වේ මේ එයා කිව්වේ මගේ මනුස්සයා. ආ ඇත්තද? ආ වෙන මොනවද මේ ගැන කතා කරන්න තියෙන්නේ? මොනවා කරලා ඉරේ වැටුණද කියලා අහන්න පුළුවනේ. ආ මේ මේ මේ දවස්වල හරි වැස්ස නේද මේ? ඔව් වැස්ස. මේ වහිනවා මේ පායනවා. හිතා ගන්නත් බෑ. ඔව්. හිතා ගන්නත් බෑ. හුලඟ තමයි කියලා වැඩක් නැත්තේ. ඔව්. හුලඟ කියලා වැඩක් නෑ. මේ අද නම් මේ වහින එකක් නෑ වගේ නේද මිස්? ඔව්. අද වහින එකක් නැහැ. <laughs> මිස් ඉතින් ඔය මං කියන එකමනේ කියන්නේ. ඔව්. කවුරු හරි කියන දේ අනුමත කරන්න තමයි අපි ඉපදිලා ඉන්නේ. මේ අපි කිව්වේ? අපි ගෑනු. <laughs> ඇයි මිස් එහෙම කියන්නේ? <laughs> අද ලෝකේ ගෑනු කොච්චරනම් දියුණුද? ඈ දැන් බලන්න කී දෙනෙක් සටන් කරනවා. උද්ඝෝෂණය කරනවාද මේ කාන්තා අයිතිවාසිකම් ගැන? ඒ ඉතින් කීයෙන් කී දෙනාද? මම මේ කතා කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙවෙයි. ආ මේ නිශ්චිතකොට මේ කවුරු කියපු දෙයද කරලා තියෙන්නේ? මේ මං අහන්නේ මේ මුළු ජීවිත කාලෙදිම මට කන්න අඳින්න මොනවා හරි දුන්නොත් හැම කෙනෙක්ම කියන දේ. බලාගෙන ගියාම ඒ හැම කෙනෙක්ම පිරිමි. ආ ඔන්න මේ මේ ඔන්න අපි ආවා බැලිකඩ හිරගෙදරට. ඔය තියෙන්නේ මිස් මේ මේ මේ රැඳවියන් බලන්න යන උදවියගේ පොලිම තමයි ඔය. ආ. හරි. මේ කීයද ගාන? ආ ඔය පේන්නම තියෙන්නේ මිස් මේ 164යි. ආ පොඩකින්කෝ. මේ 64 නම් තියෙන්නේ මාරු සල්ලි වලින්. අයියෝ කමක් නැහැ නේ. අපොයි කමක් නැහැ මේ. මේ කෝකත් සල්ලිනේ. සමාජ විමර්ශනයේට මට ඕන කරලා තිබුණෙම හොය <coughs> જાතිය ගැන චරිතයක් නේ. හා. <coughs> ඉබේටම හම්බ වුණා. <coughs> මෙහෙම විමර්ශනයක ඇත්තටම යෙදෙන්න පුළුවන් ත්‍රිරෝධ රීදුරෙකුටම තමයි. හරි හරි හරි හරි. යාන්තම් ආවා. ඔව්. අසෝල්ට් එක ළඟට ගිහින් බලමු. මිස් නගින්න නගින්න මිස් <laughs> මේ මෙච්චර වෙලාම හයර් එකක් හම්බුනේ නැද්ද? ආ මේ පොඩි හයර් එකක් ගිහිල්ලා තමයි ආවේ. මේ නගින්න මිස්. අනේපා. ඔයා යන්න. දැන් මගේ අතේ තියෙන මේ පාදුකට යන බස් කාසි විතරයි. ආ කමක් නැහැ මිස්. නගින්න. ඒ කියන්නේ මේ සමේ නැතුව දරන් යන්න හදන්නේ. <laughs> මේ සල්ලි නැතුවට කාරි නෑ මේ. එපා එපා. අනේ එපා. උදව් නම් එපා. එපා කියපු කතාව මට තදේටම දැනුණා මිලාන්. ඒ ගෑනු මිනිහයාගේ වෙනස මං අඳුරගත්තේ ඊටත් කලින්. එයා මගේ ප්‍රශ්නවලට සපයපු කෙටි උත්තර වලින් මට එයාව විනිවිද පෙනුණා. ඒ හරහා මට ඉගෙන ගන්න ලැබුණා අලුත්ම පාඩමක්. පාඩම? <laughs> ඒ මොකක්ද? නීතියට තියෙන්නේ හිසක් විතරයි කියන එක. හිසක් බුද්ධියක් මිසක් ලයක් හදවතක් ඇත්තේ නෑ අපේ නීතියට. ඒ වුණාට තරංග අපි ਸਰව සාධාරණ නීතිය හැටියට තමයි ඔබ ඔය තර්ක කරන්නේ නීතිඥයෙක් හැටියට. වැරදිකරුවෝ නිදහස් කරන්න වගේම නිවැරදිකරුවෝ එල්ලුම්ගස් යවන්නත් උඹලට පුළුවන් වෙලා තියෙන්නේ ඔන්න ඔය තර්ක නිසා. ඕකෙ ඉතින් මේ දෙපැත්ත කැපෙන ආයුධයනේ. හරි හරි ඉතින් ඔය ජයග මිනිස්සයා ගැන පටන් ගත්ත කතාව කියලා ඉඳපන්කෝ. එයාගේ නම සරෝජිනී. සරෝජිනීගේ ඇත්තම කතාව අහන්න මට දිග කාලයක් වැය කරන්න සිද්ධ වුණා. ඇයි? මදි නොකියන්න තැලිලා පොඩි වෙලා හොඳටම කට්ට කාලා වුණු නිසා එයා කිසි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි එතකොට දැන් ඔබ ත්‍රිරෝද රියදුරෙක් හැටියට ඇඩ් කර කරමද දිගින් දිගටම උන්නේ හ්ම් මිලාන් <laughs> ඇත්තටම මේ සමාජ සමීක්ෂණයට මේ වගේ නිරීක්ෂණ චාරිකාවකට නියමම වාහනය තමයි ත්‍රිරෝද රථේ <laughs> නේමන්ත මොනවට ඔය හැටි වට මානසි වෙනවද කියලා <laughs> ඔන්න ඔබ සමාජ විද්‍යාව වගේ විෂයක් කරනවා නම් ඒ හරහා ටිකක් දුරට යන්න උපාධිය නෙවෙයි මිලාන් මගේ ඉලක්කය. හා කාගේ හරි පොත් අට්ටියක් හොයාගෙන කරුණු අහුලගෙන මේ මේ මේ නිබන්ධයක් හරි ගස්සලා දෙන්න නෙවෙයි මම මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් <laughs> මට ඕන කරනවා මිලාන් සමාජ කියවීමක්. ආ ඒකට ඒකට හේතුව මම ඔබට පස්සේ කියන්නම්. ඉතින් දැන් මොකද්ද එතකොට ඔය සරෝජිනීගේ වැලින් මිදිකලා තෙල් ගන්නවා වගේ උත්සාහයකින් පස්සේ තමයි මට ඔය සරෝජිනී ඒ කතාව කිව්වේ. අන්තිමටම මං හිතන්නේ එයා තේරුම් ගත්තා. මං අවස්ථාවාදීව හානිකර බලපෑමක් කරන කෙනෙක් නෙවෙයි කියන එක. ඇත්තටම මන් දන්නේ ඔයා මේ වහන්නේ මොකටද කියන එකත්. ඒත් ඔයාගේ ත්‍රිවිලර් එකේ එදා ගිය ඒ ගමන තමයි මම මුලින්ම සේනෝ බලන්න ගියේ. එතකොට සීන හිරේ වැටිලා අවුරුදු දෙකයි. ආ මේ ඇයි එතකොට ඊට කලින් බලන්න යන්න බැරි වුනේ? යන්න බැරිකමක් තිබුණේ යන්න හිත හදාගන්නයි බැරි වුනේ. හ්ම්. හේතුව? එක වචනකින් ප්‍රශ්නයක් අහන්න කොච්චර ලේසිද? නේද? මේ. එහෙත් එක වචනකින් දෙන්න උත්තරයක් නැති එකනේ ප්‍රශ්නේ. හරි හරි. ඕන තරම් දිග වුණාට කමක් නැහැ කියන්න. මං අහගෙන ඉන්නම්. අහගෙන ඉඳලා කරුණා කරලා මව විශ්වාස කරන්න. මම මේ අහගන්න දේවල් වලින් සරෝජනීටවත් වෙන කිසි කෙනෙකුටවත් අබමල් රේණුවක අවැඩක් සිද්ධ නොවන බවට මං දිවුරලා පොරොන්දු වෙනවා. එච්චරද? නෑ. ඔය අත්දැකීම තියෙන සමාජෙ බහුතරයකට කිසියම් සිතක් සලස්සන වැඩපිළිවෙලක පුරෝගාමී මෙහෙවරකට දායක වෙන්නත් මට මට ඉඩ ලැබෙවි මම දන්නේ ඊට පස්සේ තමයි ඒ පුදුමාකාර ඇඟ හිරිවට්ටන ඒ සිද්ධි මාලාව අනුපිළිවෙලින් කියන්නේ එයා කැමැත්ත පළ කළේ මොනවද හෙදා හිර ගෙදරට ගිය ගමන් සරෝජනීව දැකපු ගමන් සේනට ඒ කියන්නේ එයාගේ සැමියට නිකන් නිකන් පිස්සු හැදුනා වගේ. බ බ දැනගනි. හොඳට හිතාගනින් නිදහස් වෙලා ආපු ගමන් මං උ මරනවා. ඔව්. මගේ මගේ දෙකින්ම මගේ මියා දෙකින්ම මංගුගේ බෙල්ලම මිරිකනවා තේරෙන්නේ ගහන්න එපා අර අර ජේලරයා බලන් ඉන්නවා උන් දන්නවා උන් දන්නවා උන් හැමෝම දන්නවා උඹේ යුගේ අසික්කිත සම්බන්ධේ වෙන මොනවද කරන්නේ? වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඒක අහගන්න තමයි. ඒක අහගන්න තමයි මං අද කණිය කාලේ ඔයව හම්බ වෙන්න. දරුවෝ දෙන්නට වසපෝල මාත් වහවිලා මැරුණාමද? ඔහෙට සන්තෝෂ කියනවා. ලැජ්ජ නැති ගෑනි. ලැජ්ජ නැතුව කියන හැටි විතරක්. මේ මං මරනවා. ඔව් ඔව් ගොත් මරනවා ඌත් එක්කම. දැන් ගන්නවා. ඔහි මාව මරුවට කමක් නැහැ. තමස කොහොමද තමසගේ තාත්තව මරන්නේ? තමසේව මේ ලෝකෙට ජාතක කරපු තාත්තව මරන්න ඔහෙට මොකද මේ කතාව? එතකොට සේනගේ තාත්තත් එක්කද සෞජිනී ඒක තමයි මේ කතාවේ තියෙන බැරෑරුම. ඒ වගේම භයානකම දේ. මොකක්ද මේ? කොහොමද එහෙම දෙයක් වෙන්නේ? මෙහෙමයි. ඒක මේ එකපාරටම මේ මේ ක්ෂණිකව සිද්ධ වුණු දෙයක් නෙවෙයි. ඒකට මුල පිරීලා තියෙන්නේ අනුක්‍රමය. ඒ කියන්නේ මෙහෙමයි. සේන හිරේ වැටෙනකොට ඒගොල්ලන්ගේ පොඩි දරුවට මාස 3යි. ලොකු දරුවා ඉස්කෝලේ යන්න පටන් ගත්තා විතරයි. ඉතින් ඉතින් මොකද කරන්නේ? හ්ම්? <laughs> මේ සරෝජනීට රස්සාවක් නැහැ. අල්ලපු ගෙදර පදිංචි වෙලා වුණෝ මේ සේනගේ තාත්තා තමයි කිරිපිටි වලට පවා වියදම දීලා තියෙන්නේ. ඒ මිනිහත් මේ මේ මේසන් වැඩ කරලා එදා වේල ටුවර් එකකින් ජීවිතේ ගැට ගහගත්ත දුප්පතෙක්. <laughs> ඉතින් ඊට පස්සේ ඊට පස්සේ හැමදාම රෑ වෙලා ඒ කිව්වේ මේ මේ වැඩ ඇරිලා ඇවිදින් දවසේ වියදමට කීයක් හරි දීලා යනවලු එයා සරෝජනීගේ ගෙදරට මිනිහගේ නම මේ මනතුංග මනතුංග අ සල්ලාලේක් හැටියට හඳුන්වලා දෙන්නත් බෑ මිනිහව හරි හරි ඉතින් ඉතින් දවසක් මනතුංගයා ටිකක් රෑ වෙනකන් ගොඩනැගිල්ලක කොන්ත්‍රාත් වැඩක් කරලා ඇගේ මහන්සියට මදු විතකුත් කටේ ගාගෙන කාර්ය සරෝජනීව හම්බ වෙන්න එනකොට එයා පොඩි දරුවට කිරි දෙනවලු. මේ මේ මාමණ්ඩි එනවා දැකලා ගෑණි අනිත් පැත්තට හැරුණලු ලැජ්ජාවට. ඔන්න එතකොටම මනුතුංගයා කියනවලු ආහා ඔහොම ඉඳින් බං ඔහොම ඉඳින් හ්ම් දරුවට කිරි ස්පොල්ලෙයි ඔහොම හැරෙන්න පෙරලෙන්න ගියොත් හ්ම් ඕන් මං මාළු ටිකක් ගෙනාවා දරුවට කිරි දෙන එකේ උඹ හොඳට කාලා බීලා ඇඟ හදාගෙන ඉන්නේ පාය මේ ඔහොම තියන්න තාත්තේ මෙහට වරේ මේ පැත්තට හැරියා. ඇයි තාත්තේ? මේ අනේ සරෝජිනියේ උඹත් දැන් හොඳටම ඇදිලා පැදිලා ගිහිල්ලා නේ බං. ඈ? මොකෝවේ? ඔහොම අඬා උන්නයි කියලා වැඩක් නෑ. සීනිය කවදයිද කියලා කවුද දන්නේ? උනා හිටනා හැමේක ඈ හිත කූඩුවේදී ජල්ලි අල්ලනවා ඇති අනේ මන්ද තාත්තේ ඔය මේ මේ බලපන් මේ බලපන් මේ මේ උඹේ බෙල්ලේ කටුත් පෑදීගෙන ඉන්නේ අනේ අනේ මට මට යන්න දෙන්න තාත්තා යන්න. ඔයද? නිකන් ලිම්බන් හත්තිනියම් එක් වෙන්න හදන්නේ නැතුව ඔබට කිරි පැකට් එකක් දෙන්න කෙනෙක් ඉන්නවද? මේ මන් නැත්තම්. මොකද? මොකද මං ඔබ තල්ලු කරන්නේ? එහෙනම් පොඩි උන්ගේ කන බොන දේවලුත් ඉල්ලගනින්කෝ. ඔය උන්ගේ පස් පිළිගන්නේ කියන දේවතාවුන්. My goodness. නරමිලාන් අපි කියමුකෝ එහෙම හ්ම් මේ මිනිස්සු නූගත්තු තමයි හැබැයි මේ උගත් මහත්තයෙක් වගේ මම උඹෙන් අහන මේ ප්‍රශ්නෙට උත්තර දීපන්කෝ එහෙනම් <laughs> අනේ මේ කැලේ යන කේස් වලට මම මොකටද බං උත්තර බඳින්නේ? <laughs> උඹ මගේ යාළුවෙක් නෙමස්සිනා. හැබැයි මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ යාළුවෙක්ගෙන් අහන ප්‍රශ්නයක් හැටියට නෙවෙයි. එහෙනම් අ උඹ නීතිඥයෙක් හැටියට කියපන්කෝ මට මේකට උත්තරයක්. කියපන්කෝ බලන්න. මේකයි. අපේ රටේ ජීවත් වෙන්න දුප්පත් ගෑණියෙකුට මේ මේ මේ රස්සාවක් නොකරන ගෑණියෙකුට මොකද වෙන්නේ හදිසියේ ඒ ගෑණිගේ මිනිහා හිරේට නියම වුණොත් එහෙම. සවක් හොයාගන්න ඕනේ ඉතින් ඒ ගෑණි. ආ. බාරි ලස්සනට ලේසියට කෙටි උත්තරයක් දුන්නා. හැබැයි මිලාන් ගෑණියෙකුට රස්සාවක් හොයාගන්න පුළුවන්ද ඒ තරම් ලස්සනටවත් ලේසියටවත් ඒක ඉතින් නීතියේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. හ්ම්. ඇත්තද? එතකොට ඒ ගෑණි ළමයින්ව මරලා දැම්මොත් එහෙම කොහොමද? ඒක නීතියට හරිද? එහෙම මරන්න බෑ. දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට දණ්ඩ නීති සංග්‍රහය ඔහේ තිබිච්චාවේ. හ්ම්? ඉතින් ඔය නීති සංග්‍රහය. එහෙම නැත්නම් ਸਰව සාධාරණ නීතිය වගේම ඒකේ ස්වාමීවරු වෙලා ඉන්න නීතිඥ මහතුරුන්ට තියෙන්නේ පැයි මේ වගේ ප්‍රශ්න වලටත් උත්තරයක්. මොන වගේ ප්‍රශ්න වලටද? හිරේට නියම වෙන වැරදිකාරයෙකුගේ નિર્දෝෂී බිරිඳ. එයාගේ අහිංසක දරුවෝ පාරට බස්සන එක අපරාධයක් නෙවෙයිද? ඔව් මොකද්ද? මොකද ඒ අපරාධයට දෙන්න තියෙන දඬුවම. <laughs> ඔය දණ්ඩ නීති සංග්‍රහයේ මොකද්ද ඒකට නියම වෙලා තියෙන්නේ? <laughs> ඕන්න ඔය වගේ තැන්වලදී තමයි යාළුවා අපට හදවතක් ඇති නීතියක් හෘද සාක්ෂියට කතා කරන උසාවියක් උවමනා වෙන්නේ <laughs> දැන්වත් බැරිද ඉතින් අපට ඒ ගැන ටිකක් හිතලා බලන්න. උසාවියට හදවතක් කැට්ලින් ජයවර්ධන රචනා කළ නාට්‍යය. රංගපෑන් තරංග රංගවීර සිංහ. පියා සහ සේන හිලේරියන් පෙරේරා. මිලාන් ලාල් සරත් කුමාර. සරෝජිනී නීලිකා මද්දුම. නාද සංකලනය මලින්තදී ශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල. වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.